ස්වාමීන් වහන්සේ මගේ මට මේ ඔබ වහන්සේ අර දෛනික ජීවිතේ ගැට ගන්න අර කරන ක්‍රියාවන් වලට ගැට ගන්න විදිය කියලා දුන්නා ඒක බොහෝම මට වටිනවා බොහෝම පිං ඔබ වහන්සේට මේ ඒ ඒ ඒ ඒ තව ප්‍රශ්නයක් ඒක තවදුරටත් අද ඔබ වහන්සේ මේ පැහැදිලි කරා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කිව්වා කරන දේ සහ කෙරෙන දේ. ඒකේ වෙනස බලන්න. මොකද ස්වාමිනේසේකේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? දැන් ටැප් එක අරිනවා. දැන් අර උදාහරණයක් වශයෙන් කිව්වේ අත මෙහෙම ටැප් එක ස්පර්ශ කළා ඒක එතන ස්පර්ශය දැනගෙන මේ ටැප් එක අරිනවා වතුර වතුර ගන්න. ඒතර කරන දේ කෙරෙන දේ කියනකොට මොකද ස්වාමිනේසේ ඒකේ තේරුම කියලා පොඩ්ඩක් කියලා දෙනවද? ඕකට මම කොහොමද උත්තරයක් දෙන්නේ? උපමාවක් කියන්න. හොඳයි සමයි. මොකද පාලියෙන් කියන්නේ උපමාවෙන් වුණත් කොහොමද කියන්නේ අර්ථය තේරුම් ගන්න දක්ෂයි කියලා කියන්නේ. මම දැන් උපමාවක් කියන්න දක්ෂ වෙයිද කියලා මම ඕකේ ප්‍රශ්නේ. කොහොමද? අපි හිතමු ආනාපානය කරනවා සහ ආනාපානය බලනවා කියන ප්‍රාණයාම කරනවා කියන්නකො අර යෝග භාවනාවේදී ඒකදී ඒගොල්ලෝ කියලා දෙනවා නේද අපිට කියලා එකක් කරන්න. හිත ඒ කියන්නේ මොනවද කියන්නේ හුස්ම ඇදලා උඩට ගන්න ඒ වගේම පල්ලෙහාට දාන්න කියලා. ඒක අපි කර කර දකින්නවා නම් ඒ කරන දේ දකින්නවා කියලා කිව්වොත් හරිද? ඔව් ඒක අපි කරන දේ තමයි අපි අපිට පේන්නේ. පේන්නේ. හරි. අනිත් එක තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට අර කරන කෙනාට යන්න දීලා කරන කෙනාව පැත්තකින් කියලා මේක දිහා බලාගෙන ඉන්න කෙනෙක් වහදලා අපි බලාගෙන ඉන්නවා කවුරු හරි කෙනෙක් නිදාගෙන ඉන්නකොට හුස්ම ගන්නේ ඒක නා හුස්ම ගන්න වෙන්නේ. එතකොට අපි ඒ දකින්නේ කෙරෙන දේ. එතකොට ඒක ස්වාමීන් වහන්සේ එතන ක්‍රියාවලිය මේක තමයි මේකේ කෙරෙන්නේ දැන් ආනාපාන ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් දැන් ඒ හුස්ම රැල්ල ඉහළට යනවා පහළට යනවා කියන එතන එතන ඇතිවන ස්වභාවය තේරෙන ස්වභාවය දිහා බලාගෙන ඉච්චොත් ඒක වෙන දෙයක් නේ බලාගෙන ඉන්නේ එහෙම එහෙම එකක්ද අන්න හරියම් අන්න හරි ඕකම තමයි අතනදී මම කිව්වේ මුලදී අපි ඕක ඇත්තටම කියනවා නම් දැන් මුලදීම මම දැන් සතිය ගැන කියපු මේ ප්‍රශ්නේ දින ඕක ආවේ දැන් මුලදී මම හිතාමතාම කෝපය දිමින් කියලා ඒක ගැන සිහින් හිටියේ එතකොට ඒ සිහියෙන් හිතේ කරන දේ දැනගත්තා. කරන දේ දැනගෙන කළා. නමුත් ඕක පුරුදු වෙන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න වුණාම හැබැයි කාලයක් ගියාම අවංකව කියන්නේ අවුරුදු 10ක් විතර ගියා. ඇත්තකට කියන්නේ මාර ස්ලෝ වගේ මීටරේ මේ කියන මාර ටියුබ් ලයිට් එක. කොහොමද? ඉතින් අවුරුදු ගාන ගියාට පස්සේ කෝපේ ඕන වෙලාවක තියෙනකොට ඒ කෙරෙන දේ මට සිහියෙන් කරන්න පුළුවන් කමක් ආවා. ඒ තරමට පුරුදු වෙච්චා. එතකොට ඒකාම්මේ අර මම හිතාමතාම කරලා සිහිය පුරුදු කරගත්ත එක ඊට වඩා වෙනස් වුණා. ඒක කෙරෙන දේ දැනගන්න තැනකට ආවා. ඒක හරියට ඇත්තටම ආනාපානය ගැන කියනවා නම් මම හිතන්නේ මට මතක නෑ මේ කවුද කියන්නේ කියලා. අර වෙන කෙනෙක් නිදාගෙන ඉන්නවා දිහා අපි බලාගෙන ඉන්නවා වගේ වැඩක්. වෙන කෙනෙක් නිදාගෙන හුස්ම ගන්නවා අපි ඒ ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකොට අපිට තේරෙන ගන්නවා හුස්ම උඩට ගන්නවා පල්ලෙහාට ගන්නවා. ඒ වගේ එකක්. නමුත් අපි අර කරන්න ගියා කියන්නකෝ ආ ප්‍රාණයාම වගේ. ආ එහෙම වුණත් එහෙම තියෙන්නේ. ආ මම දැන් දීර්ඝව හුස්ම ගන්න මේ කියලා ඉතලා දීර්ඝව ගන්නවා, කෙටිව ගන්න මේ කියලා කෙටිව ගන්නවා. ආන් ඒ වගේ ලක්ෂණයක්. ඉතින් ඔන්න ඔය දෙකයි මම කියන්න උත්සාහවන්ත වුණේ. ස්වාමිනාස් මම දැන් මෙහෙම කිරුවොත් මේක හරිද? දැන් මේ අපි ඇවිදගෙන යනකොට දැන් වොක් එකක් යනවා ඒ කියන්නේ නිකන් ඇවිදගෙන යනකොට කොහේ හරි ඒ ඒ ඒ වොක් එකක් කියලා කියමුකෝ එතකොට ඒක දැන් මම මේ ඇවිදිනවා කියන එකට වඩා ඒක දිහා බලන්න මේ ඇවිදිනවා ඇවිදිනවා walking walking walking නිකන් ඒ ක්‍රියාවලිය ඒ ඒ විදිහටද ස්වාමීනාන්ත ඔකේ හොඳම දේ තියෙනවා මේ පළවෙනියෙන් අපි පටන් ගන්නෙමු මම මේ ඇවිදිනවා කියලා ඒ ඒ උමනාවෙන් කරන තැන එහෙමයි එහෙමයි අපි එතනින් පටන් අරගෙන ඒක කාලයක් සේ කරගෙන අන්න එතකොට ඒ උවමනාවෙන් කරනවා කියන ඒ දේ අපිට ප්‍රකට වෙන්න ගනිවියක්. තාම අපිට මේක ප්‍රකට වෙලා නැතිනම් ඒක අයින් කරන්න අමාරුයි. ඒක හරියට කකුලේ කටුවක් ඇදලා තියෙනවා අපිට අයින් කරන්න ඕනකම තියෙනවා නමුත් දන්නේ නැහැ කටුව කොහෙද තියෙන්නේ. ආන් මේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක හින්දා මගේ යෝජනාව තමයි අපි මේක ඉස්සෙල්ලා හිතාමතා කරමු. ඇප් එක කරනකොට හිතාමතා සිහියෙන් ඉන්න. විකාර හොදනකොට හිතාමතා සිහියෙන් කරනවා ඈ කෑම කපනකොට අල අල හරි මොනවා හරි බණ්ඩක් හරි කපන කපනකොට හිතාමතා ඒක සිහියෙන් කරන්න බලන්න ඒක පිට පිටනකොට හිතාමතා ඒක කරන්න බලන්න ඊට පස්සේ ඇඳුමක් අඳිනකොට ආ මේ ගව් මදි මේ මේ මේ මේ සාරිය අඳින අන්න එහෙම අපි හිතාමතා ඒක කරන්න බලමු පස්සේ කාලය ගියම ඕක අපිවම කොහොමද කියන්නේ චේතනාය කරණියන් ඒසෝ ධම්මයි ඕක තමයි කතාව මේක චේතනාත්මක කරන්න ඕනේ නැතුව ඒක ධර්මතාවයක් හැටියට සිද්ධ වෙන අවස්ථාවක් පිළිනගි. අපි කියමු ඒ වගේ අවස්ථාවක් අනාගතයේදී පහළ වෙවි කියලා. මුලින්ම මම හිතනවා අපි අර අර විදිහට හිතාමතා වුණාමින් කරන්නේ කොහොමද? ඒක හරිම සමාන වෙනවා හිත පිට යනකොට හිතාමතා හිත අරගෙන යනවා ශරීරයට. එහෙමයි. වුණාමින්ම ශරීරයට අරන් එනවා. ඒ හාම සමාන. ඒකම තමයි. නමුත් පසු කාලීනව ඇත්ත කියන්න පටන් ගන්නවා සංස ඊට කලින් නම් මට හිත ගේන්න ඕන වුණා. නමුත් දැන් හිත එනවා ශරීරෙට. ඒකම මේ ගේන එක නෙවෙයිනේ. ආ ඒක වගේම එකක් තමයි මේක. ඉතින් ඒක නිසා අපි මේක මුලින් අපි අර විදිහට පුරුදු කරමු. හිතාමත වුණාවේ. ඕකාණ්ඩ තමයි අර ලංකාවේ ක්‍රමයේ හැටියට අර ඔය කියන විපස්සනා වුණත් මෙනේ කරන්න වගේ කියලා දෙන්නේ. ඒකේ මූලිකම මේක තමයි මෙනෙහි කරන්න ඕන කියන එක නැත්නම් මේක තමයි තීරුම් ගන්න ඕන කියන එක තමයි ඔය කියලා දෙන්නේ. හැබැයි ඒක තුරට නවතින එක තමයි හොඳ නැති වෙන්නේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පිං. පෙරුවන් ස්වාමීන් වහන්සේ පොඩි කරුණක් දෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මම ඇවිත් ඉන්නේදී මේක ඩයිට් එකක් ඩයිට් විදියට එකක් යනකොට මම යතුලට හිතදී මම කර කර යන්නේ ඒකත් හරි නේද එහෙම හරි හරියට මාත් අවසර ස්වාමීන් වහන්සේ අවසර සයන්හන්ස මේ පසුගිය දින තුල සිතට දැනෙන දෙයක් ගැන ඔබ වහන්සේට ප්‍රකාශ කරන්නයි අදහස් කරේ සයන්හන්ස පස්සේ දින ටිකක් වහන්සේ දන්නවා විවේකයේ අඩු කාල පරිච්ඡේදයක් ගෙවි ගියේ හිතටත් කයටත් හැමදෙයකම ඉතින් ඒ සිදුවීම් ඉවර වෙලා දැන් ආපස්ස බලනකොට ඒව තුල වේසකාරී බවක් නෑ සරණාංශ. දැන් ජීවිතේ මේ වෙනකන් සිදුවුණු සිදුවීම් ඒවත් එක්ක සසදා බලනකොට ඒක නිකන් එක සිදුවීමක් පමණයි කියන තැනට හිත වැටෙනවා. ඒකේ ශාරීරික අපහසුතා තිබ්බා මානසික අපහසුතා තිබ්බා ඒ දේවල් දැන් මේ කොවිඩ් ප්‍රශ්න ඒ වගේ දේවල් එක්කත් එළඹිලා නමුත් ඉතින් ඒව හරියට සැලසුම් කරගෙන හිතට පීඩාවක් නැතුව විශේෂයෙන්ම ඒ දේවල් ගලාගෙන ගිය හැටියට ඒ දේ සිද්ධ වෙනවා. ඒතර මම දැන් නිකන් ආපස්ස බලනකොට මේ ඒක එච්චරම මේ ජීවිතේ මේ වෙනකන් ගෙවුණු දේවලුත් එක්ක ඒක බොහොම සැහැල්ලු ක්‍රියාවලියක් බවට තමයි හැඟෙන්නේ. ඒ දෙයට සයන්හස හේතු වෙන්නේ ඇත්තටම මේ සතිය තුල ජීවත් වීම දැන් මේ දේවල් plan කරනකොට නෑ මම දැන් කරන්නේ මම මේ වැඩේ. දැන් මගේ අතීත දෙයක් හෝ අනාගතයක් සිත් ප්ලෑන් එකක් එනකොට මම දැන් කරන්නේ මේ වැඩේ කියලා ටක් ගාලා මගේ කරන සිද්ධියට මම හිත ගන්නවා. ඒ ගනිමින් තමයි ඔය මම ඒ සිද්ධින් වල වැඩ කටයුතු කළේ. දැන් ඒව අවසන් වුණාම සහල් බවක් තියෙනවා. අතර ඔබ වහන්සේගෙන් මම ඒ පිළිබඳ විමසන්නේ සයන්හස සතිය තුල ජීවත් වීමෙන් ලැබෙන විශේෂ දෙයක්ද ඒ දැන් අත්විඳින්න හම්බ වෙන්නේ කියන එක සයන්හස පහදලා දෙන්න. මම ওই ප්‍රශ්නේ අමයිගේ හෝ තම මොකද දෙන්නේ උත්තර? <laughs> මම හිතන්නේ නම් සයන්හස ඇත්තටම සතිය තුල ජීවත් වීමේ දකින්න දෙයක් මේ විඳින්න මම මේ දැන් මට තියෙන කායික වෙහසක් නැති බව ශාරීරික වෙහසක් මේ මානසික එතර පීඩාකාරී බවක් නැති රැහැල්ලු බව මට ඇත්තේ මේ සතිය තුලින් කියන එක තමයි මගේ නම් අදහස සන්නහස ඒක තමයි උත්තරය මම අතරම කියනවා නම් ඕකේ කාරණේ අනිත් එක තමයි තව පොඩ්ඩක් විස්තර කළොත් එහෙම ඊට කලින් නම් අපි දේවල් වලට එක එක දේවල් වලට එක එක අගේ ගිරින් දෙන්න පටන් ගත්තා ඒ කියන්නේ හිතන්නකෝ බලන්න මම කර්ණීමික සූත්‍රයේ ලස්සන කතාවක් කියනවා අපමෙයයන් වගේ වචනයක් කියනවා. ඊට බුදුහාමුදුරුවෝ උගන්වන බුදුරජාණන් වහන්සේ උගන්වන අපේ මෛත්‍රිය කියන ඒ සිතුවිල්ල මෛත්‍රීමේ සිහිය වගේ දෙයක් කියනවා ඒතර කියනවා. ඒක අප්‍රමාණව ඒ කියන්නේ ප්‍රමාණයක් කරන්නේ නැතුව එක හා සමානවම බෙදන්න ඉගෙන ගන්න කියලා. ඒ කියන තැන තමයි මෛත්‍රියේ තුල තියෙන උපරිම උච්චතම ස්ථානය කියලා බුදු පියාණන් වහන්සේ උගන්වනවා. ඕ ඒ තැනම තමයි අතනම සතියක් තියෙන්නේ. සතිය තියෙනවා නම් මෛත්‍රියේ උච්චතම ස්ථානය එතනම තමයි. ඒක මේකයි. කොහොම හෝ ඉතේ හෝ සිහිය කියන එක පුරුදු කරන්ට උනහම අපි ඊට කලින් අපේ දේවල් වලට එක එක අගය කිරීම දීලා හරියට ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම අපිට නිකන් ජීවිතය කියන එක නිකන් රේඛාවකින් අරන් ගියොත් එහෙම එක එක දේවල් වලට ගොඩාක් අගේ දිනේ දේවල් තියෙනවා ගොඩාක් අඩු අගේ දින දේවල් තියෙනවා ටිකක් අගේ දින දේවල් තියෙනවා ටිකක් අඩු අඩු අගේ දින දේවල් තියෙනවා අන්න ඒ වගේ ප්‍රස්ථාරය නිකන් උඩට පල්ලෙහාට උඩට පල්ලෙහාට හරියට අර අර අර අර හදවතේ අර මොකක්ද එක බලනකොට අර පෙන්වන්නේ report එකක් එන්නේ අර උඩට පල්ලෙහාට ඉහිවිදයක් අන්න ඒ ඒ වගේ ඒ වගේ වෙන්න පුළුවන් හැබැයි බුදු පියාණන් වහන්සේගේ ඔය කියන ආරියෂ්ඨාංගික මාර්ගයේ උගන්වපු දෙයට පින් සිද්ධ වෙන්නේ ඇත්තටම ඒක වෙනුවෙන් උන්වහන්සේට කොච්චර වැන්දත් මදි අවංකවම කියන්න ඕනේ අපි දැන් දන්නවා අපිව ආරක්ෂා වෙන ප්‍රමාණයකට මේව අභිරමණය කරන්න මේ වගේ දුකක් තියෙනවා නම් ඒක අපිව ආරක්ෂා වෙන ප්‍රමාණයෙන් සීමා කරගන්න ඊට කලින් අපි කියමුකෝ දැන් මෙතුමියගේ දැන් තාතර අසනීපයක් වුණානේ ඔපරේෂන් එක කරා ඒක ගැන ඊට කලින් ගොඩක් ලොකුවට හිතන්න තිබුණා ඊට කලින් හිතන්නත් ඇති සමහර කෙනෙක් අඬන්නත් වෙන කාට හරි කියන්නත් එහෙම කියලා මේකට ගොඩාක් ලොකු අගය කිරීමක් දෙන. ඒ කියන්නේ මම මේකෙන් කියන්නේ දැන් ඒකට අගය කිරීමක් දෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඊට කලින් නම් මේ දුන්න අගය කිරීම අර සීමාව ඉක්මවා ගිය එකක් වගේ වෙලා තියෙනවා. නමුත් දැන් අර සිහියේ සිහියේ තියෙන ඒ ඒ අවධානයත් එක්ක අපි අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක අගය කිරීමක් මේකට දෙනවා. වගේම ඒක තමයි ලැබිය යුතු හොඳම වටිනාකම වෙන්නේ. ඒ වටිනාකම හම්බ වුණාම අපිට නිදහසක් අනිත් පැත්තකට ඒක නිදහස. එතකොට ඇත්තම කියනවා නම් ওই සිහියේ ලක්ෂණය තමයි අපි දේවල් වලට එක හා සමාන අගය කිරීමක් දෙන්න පටන් ගන්නවා කියන්නේ. ඒකෙන් අපි මේ කිව්වේ අර කර්ණීයමිත සූත්‍රයේ අර කියන මේ ලෝකේ ඉන්න හැමෝටම එක හා සමාන විදිහේ මෛත්‍රිය දක්වන්න පුළුවන් වෙන විදිහේ හිතක් අත්කර ගන්නවා කියන ලක්ෂණයම තමයි මේ සතිය තුළින් අපි මේ බුදුහාමුදුරුවෝ මේ හදාගන්න කියලා උත්සාහ කරන්නේ. හදාගන්න කියලා අපිට උත්සාහ කරන්නේ නෙවෙයි හදාගන්න කියලා අපිට උපදෙස් දෙන්නේ. ඉතින් අම්ම ඒක ඇති වෙන්නේ ඇතිවීම සහ ඒ ඇති වෙන්නේ ඒක තුළ අපිට දැනෙන කරන සාමාන්‍ය ස්වභාවයක් නෙවෙයි. එතකොට ඒව අර සාමාන්‍ය ජීවිතේ ක්‍රියාකාරීත්වය තමයි. නමුත් අනිත් පැත්තට අරන් බැලුවොත් ඉතින් භාවනා කලා වගේම තමයි. ටිකක් ඉතින් බලන්න ඕ. එතකොට භාවනා කලා සහ සාමාන්‍ය ජීවිතේ වැඩක් කරා අතර දෙකක් නැති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම එකක් වගේ තේරෙන්න පේන්න ගන්නවා. අන්න එහෙමයි යන්නේ මේ ධර්මය අර ඇත්තටම කාලයකදී විතරක් භාවිතා කරන එකට වඩා මේක පාවිච්චි කරන්න වෙනම විශේෂ කාලයක් නැහැ කියන තැනකට වගේ අපි එන්න පටන් ගන්නවා. කාලිකයි වගේ කියලා තීරණ ගන්නවා. ඉතින් ධර්මයේ ක්‍රියාත්මක කිරීමේ ලක්ෂණ ටික යම් ඔය පහළ වෙන්නේ. ඒත් එක්ක තමයි අපි තවදුරටත් මේක මේක පුරුදු කරගෙන යන්න අපි සතිය නැති වෙන අවස්ථා තියෙනවා නම් ඒ ටිකත් සතිමත් වෙන්න අපිව තව ටිකක් කොහොමද කියන්නේ තල්ලු කිරීමක් වෙන්නේ. වැඩි අමාරු නෑ බුදුහාමුදුරු උගන්වන්නේ කොච්චර මේක කරන්න කියලා දන්නවද? දවස් 7යි. ඒ හරියට කරන්න කියන්නේ උපරිම ගියොත් අවුරුදු 7ක් කියනවා. දවස් 7කින් අල්ල ගන්න පුළුවන් නම් ගොඩ තමයි. ඒක එහෙම කියනවා. කොහොමද? කොහොමද? හදයි සාදු සාදු සයන්ස දෙලසන්න වහන්සේට අවසර ස්වාමීන් වහන්සේ දන්න කියන දේ නම් කියලා දෙන්න නෑ මේක මේ අර මේ මං හිතන්නේ මේ ප්‍රශ්නේ දෙතුන් වාරයක් නැගුණ අපේ මේ සාකච්ඡා වාර තුලදී ඒ එක්කම අපේ අර සිඩ්නි වල ඉන්න මල්ලි කෙනෙකුත් ඇහුවා එයාට අද සහභාගී වෙන්න බැරි වුණා. දැන් මේ දැන් අර භාවනා කරන එක එක ක්‍රමවේද තියෙනවා මේ ස්වාමීන් වහන්සේ දැන් ඔර විශේෂයෙන් ওই මෙනෙහි කිරීම කියන එක ගැන මීට ඉස්සෙල්ලා කියුණා. අනික දැන් අපි මේ වඩනවා කියන දේ භාවනාව විශේෂයෙන් දැන් මේ මල්ලි ඇහුවේ දැන් ඒගොල්ලන්ට ඒ ස්වාමීන් වහන්සේ චොල් මේ දවස්වල මේ කායගත සතිය තමයි යාලට කියලා දෙන්නේ. ඒකෙදි අර නේ කායානුපස්සනාවේදී දැන් අර මරණය නවසීවතික භාවනාව ඒක වඩන්න කිව්වලු. ඒ වගේ. ඒ වගේම දැන් අර මේ මීට ඉස්සරත් මම හිතන්නේ කුසුමක්කත් ඒක මතක් කරා දැන් අර පංච උපාදානස්කන්ධ වගේ භාවනාව දැන් අපිට ශබ්දය ඇහුනහම ඒක ඔස්සේ කොහොමද මේක සිද්ධ වෙන්නේ රූපය දැකපුවාම මේ වගේ අර විඥානය ඇති වෙනවා ඒ විදිහට කියලා ඉතින් ඒක අපිට අයිති නෑ ඒක අපේ නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මය නෙවෙයි අන්න ඒ විදිහට මෙනෙහි කිරීම වගේ එහෙම අපේ මේ භාවනාවේ ක්‍රමවේදයක් තියෙනවා එතකොට දැන් අපි දැන් ඔයේ දැන් අපි මේ මම හිතන්නේ දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන මේ ක්‍රමවේදය තමයි මමත් ඇත්ත වශයෙන් පහුගිය කාලේ තුරාම මේ කරන්නේ නමුත් මේ මෙනෙහි කිරීම වැඩිම වගේ දේවල් අපි කොයි වගේ අවස්ථාවලදීද කරන්න ඕනේ කොහොමද අපි මේක මේ මේ අපේ මේ ගමනට සම්බන්ධ කරගන්නේ කියන එක තමයි මේක මේ පොදු ප්‍රශ්නයක් විදිහට මේ හැමෝම අහන දේ ඔබ වහන්සේට යොමු කරන්නේ ඒකට අපිට අවවාදයක් උප දේශයක් දීලා මේ අද දවසේ session එක මම හිතනවා අපි අවසන් කරමු කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. මෙනෙහි කිරීම මට මතකයි සතිය මට හම්බ වුණේ ලග්ගලදී. ඊට පස්සේ ඕක තීර කරගන්න අදහසින් මං සංසලා මුණ ගැහෙන්න ගියා. ඉතින් ලංකාවේ ක්‍රමය තුල ගොඩක් වෙලාට අපිට උගන්වන්නේ එකම එක දේ මෙනෙහි කිරීම පමණක්මයි. නමුත් දේශනාවට ආශ්‍රයෙන් සහ සිහිය පුරුදු කිරීම පැත්තෙන් ගියාම පහම තේරෙන්නත් උනා සතිය එක්ක මෙනෙහි කිරීම උමනා වෙන කාලෙකුත් තියෙනවා. නමුත් ඒකෙන් එහාට යන්න පුළුවන් එහෙම අවධියකුත් තියෙනවා. ඉතින් ඕක කියන්නේ තේරෙන්න උනා. පස්සේ ඕක සීර කරගන්න නැත්නම් ඕක එහෙම එකක් තියෙනවද ඕක කියන එක අහන්න ගියපුවාම මට මතකයි ඒක සුදුහාමුදුරුව කෙනෙක් හම්බ වුණා අපේ ගමට කිට්ටුවදී. උන්වහන්සේ කිව්වා මේ දාවේ මෙනෙහි කරන්න වෙලාවක් තියෙනවා. මෙනෙහි කර නොකර මෙනෙහි නොකළ යුතු වෙලාවකුත් තියෙනවා. මෙනෙහි කරන්නට සුදුසු ප්‍රමාණයකුත් තියෙනවා මෙනෙහි නොකරන්නට ඕන ප්‍රමාණයකුත් තියෙනවා. ආන් ඒ ටික සිහි උගන්වනවා අපි කියලා. ඉතින් අන්න ඒ වගේ කාරණාවක් ගත්තොත් එහෙම මෙනෙහි කරන එක ඇත්තටම හොඳයි. නරකක් නැහැ. ඥානන් වහන්සේගේ දේශනාව තුළ එහෙම දේවල් තියෙනවා. හැබැයි ඔය මෙනෙහි කිරීම කියන එක මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මහතරුන් වහන්සේලා කියලා දීලා තියෙන දේවල් වලට අනුකූලව ගත්තාම මම ඉගෙනගෙනක් තියෙනවා. අපි ඉගෙන ගන්නට ඕන කියලා තේරුම් ගන්නට ඕන කියලා මේ මෙනෙහි කිරීම කියන එක තුලින් මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා. ඔය කියන හැටියට පංච උපාදානස්කන්ධයේ ඇතිවීම අපි හිතමුකෝ වේදනාවක් දැනුණාම ඒ වේදනාව දැනෙන එක දකින්න එකත් ඒ වේදනාව දැනෙන එක දකින්න බව කියන්නේ ඇහෙන් දකින්න නෙමෙයි ඒ දකින්න බව ගැන මෙනෙහි කරන එකත් කියන එක දෙකක් නෙමෙයි එතකොට අපි ගොඩක් වෙලාවට කරන සිද්ධිය තමයි ওই වේදනාව කියන එක දකින්න එක පැත්තක තියලා ඒ වේදනාව දැනුණා වුණාට මේක මේක දැනුණ දැනෙන්නේ කොහොමද මේක දැනීම සිද්ධ වෙන්නේ කොහොමද ඒක ඒකෙන් බැහැර වෙනවා නම් බැහැර වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන හිතන පතන එකයි කරන්නේ ඒක හොඳයි නරක නැහැ ඒක හොඳයි නරක නැහැ හැබැයි ඒ වෙනකොට අර අපි අර මෙනෙහි කරනවා කියන තැනට ආපහු වැටිලා තියෙන්න පුළුවන් සිහිය කියන එකෙන් අයින් වෙලා අන්න එතනයි මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මෙනෙහි කරන එක නරකක් කියලා මම කියන්නේ නැහැ. අපිට මේ අපි එතකොට මේ හිතට උගන්වන්නේ ඒ අර කල්පනා කරනවා නම් මේ කල්පනා කරන එක වෙනත් විදිහකට කල්පනා කරන්න තමයි. ඒකිනුත් එක්තරා විදිහකට අවබෝධයක් ඇත්තටම ලබා ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒකත් නිවැරදි. හරියටම හරි. එනමුදු ඒකෙන් හැඟෙන්නේ නැහැ, ඒකෙන් කියවෙන්නේ නැහැ. හැම වෙලාවකම මෙනෙහි කළ යුතුයමයි කියලා. අන්න ඒකේ තියෙන කාරණේ විතර. අපි මේ දේවල් උත්සාහ කරනවා අපිට ඕන විදිහට විගහාට විගහාට අවබෝධ කර ගන්නට. හැබැයි තේර තේරී ගාථා වගේ පොතක් අරගෙන බැලුවොත් එහෙම ඔයත් දකින්න පුළුවන්. සමහර සාංශල අවුරුදු 20 ගණන් ඔය කියන එක කාරණාව කරගෙන හිටියා. ඒක පුරුදු කර කර හිටියා. හැබැයි අපි අද වෙනකොට අවුරුදු 20 ගානක් මෙනෙහි කිරීමක් කර කර ඉන්නවා. අර සාංශල අවුරුදු 20 ගානකට පස්සේ ධර්මය අවබෝධ කරනවා. නමුත් අපි තවමත් අර මෙනෙහි කිරීම ම රුචි කර කර ඉන්න අන්න එහෙම ස්වභාවයක් තියෙන්න පුළුවන්. අන්න එතනයි මේකේ අවුල තියෙන්නේ. මේකේ ප්‍රශ්නේ වෙන්නේ මේකයි. ওই මෙනෙහි කිරීම නිත්‍ය හැටියට අපි අල්ලගන්න එක. කාරණාව වෙන්නේ මෙනෙහි කිරීම වැරදි කියන එක නෙවෙයි. ඒ මෙනෙහි කිරීම තුළ අනිත්‍යතාවය ගැන සඳහනක් තියෙන්න පුළුවන්. නමුත් මේ මෙනෙහි කරන රටාව, මේ මෙනෙහි කරන සිතුවිලි සමුදාය නිත්‍ය හැටියට අපි රැකගෙන තියාගන්නවා, අල්ලගෙන තියාගන්නවා. එතකොට මෙනෙහි කිරීමක් කරනවා වුණාට ඒ මෙනෙහි කිරීම ASCII අනිත්‍ය තිබ්බ වුණාට ඒ මෙනෙහි කිරීම නිත්‍ය වෙලා තියෙන්න පුළුවන්. ඕක අපිට පේන්නේ නැහැ අන්න ඒකයි කාරණේ. ඉතින් අර නවසීවතිකය ගැන කියවපු හොඳ දැන් නවසීවතිකයේ තුල තියෙන කාරණා මේකයි කියලා දැනගන්න තේරුම් ගන්න. ඒක ගැන මෙනෙහි කරන එක හොඳයි. නරක නැහැ. ඒක මෙනෙහි කරන එක හොඳයි. එහෙම එකක් सिद्ध කරන එකේ වැදගත්කම අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් ඒකේ තේරුම ඒක හැම වෙලාවකම කළ යුතුමයිම කියන එක නම් නෙවෙයි. එහෙම එකක් නම් කියන්නත් ඕන. ඕක අනේ මන් දන්නේ හරි ඩිබේටබල් ප්‍රශ්නයක් මේක විවාදාත්මකයි. ඒ වුණාට ඒ මෙනෙහි කරන එක හොඳ බවක් කියන්නත් පුළුවන් මට. නමුත් සතිපට්ඨානය තුල බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අරගෙන බලන්නකො සතිපට්ඨාන සූත්‍රය තුල පජානාති කියලා එකක් තියෙනවා. ඒක තේරුම් ගන්න කතාවක් තියෙනවා. හැබැයි අපිට ඒ තේරුම් ගැනීම තේරෙන්නේ නැතිනම් ඉස්සෙල්ලා ඒක මෙනෙහි කිරීමක් හැටියට කරලා ඊට පස්සේ තේරුම් ගන්න උත්සාහ කළාට කමක් නැහැ. ඒ වුණාට අපි රූපයක් දකිනකොට ඒ රූපය ඇහැට දකින්නේ මේ සතර මහා ධාතු හින්දා ඊට පස්සේ ඒක විඥාණයට යනවා විඥාණය අනිත්‍යයි ඒකේ මමෙක් නැහැ අර මේ කියලා ඒ ඒ මෙනෙහි කරන එක හොඳයි නරක නැහැ ඒ වුණාට ඕක තේන්නත් පටන් ගන්න පුළුවන් ඕක තුල ওই ස්වභාවයන් ටික තියෙනවා කියලා නොමෙනෙහි කිරීම තුල දීපවා ඉතින් මෙනෙහි කිරීම හොඳයි නරක නැහැ. නමුත් භාවනාව තුළ අපි හිතමුකෝ දැන් ධාන වශයෙන් ගත්තොත් තමයි ගොඩක්ම කියන්නත් ලේසි වෙන්නේ. වගේම ලංකාවේ ගොඩක් ওই ධානවලට ලොකු විරෝධත්වයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිගත්තා වුණාට අර සම්මා සමාධි කියන එක තුල තියෙන කාරණාවල් ටික පිළිගන්න රුචි නැහැ වගේ ගතියකුත් තියෙනවා. මං හරි බයයි ඇත්තටම කියනවා නම් මේ මේ මේ ඒකින්ද. කොහොම නමුත් ධානාශ්‍රයෙන් ගත්තොත් එහෙම ඔය කියන මෙනෙහි කිරීම අපි කරනවාම කියන තැනම නතර වෙලා ඉන්නවන්නවා. ඒක කළ යුතුමයි කියන අදහස් තුළ එල්බගෙන ඉන්නවන්නවා. පළවෙනි ධානයෙන් එහාට යන විදිහක් ගැන මම හිතන්නේ නෑ මාර්ගයක් පහළ වෙයි කියලා. මොකද ඒක හරියට අර අර ආනාපානය වඩන්ට ගන්න නාසිකාග්‍රේ තුලම ඉන්න ඕනම කියන අදහස හා සමානයි. ඉන් එහාට හිත දියුණු වෙනවා හිත යන්න පටන් ගන්නවා ඉන් එහාට ඉන් ඔබ්බට නමුත් අපේ තියෙන අර දර්ශනය තුල අපේ තියෙන දෘෂ්ටිය තුල තියෙන්නේ ඒක නාසිකාග්‍රේ තුලම තියෙන්න ඕනමයි කියන එක තුල නම් අන්න එතන මේ භවනාවෙන් එහාට සිද්ධ නොවන ගතියකට එන්නත් පුළුවන්. ඉතින් මේක හරියට මට කියන්න අමාරුයි තාත්තේ. ඒක හින්දා මම හිතනවා අර අපේ ඊට තේරෙනවා නම් මේ මාර්ගය තුල කරගෙන යනකොට යම් කිසි දෙයක් වඩාගෙන යනකොට ඒක විවේක නිස්සිත කියන ස්වභාවයෙන් අපිව අයින් කරනවා. අපිට විවේකයක් විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, ඔස්සග්ග පරිණාම. ඔය කියන காரணා හතරෙන් විවේකයක් ඇති වෙන විදිහට විරාගයක්, වැල්මක් ඇති වෙන විදිහට නිරෝධයක්, අතහැරීමක්, නිරෝධයක් වගේ දෙයක් ඇති වෙන විදිහට ඔස්සග්ග පරිණාම. බැහැර කිරීමක් කරන්න පුළුවන් වෙන දෙයක්. අත්මිදීමක් සිද්ධ වෙන දෙයක් බවටපත් වෙනවා නම් අපි ඒක තේරුම් ගනීවි ඒ දේ අපි ස්පර්ශ කරાવી. හැබැයි එහෙම දෙයක් නෙවෙයි නම් සිද්ධ වෙන්නේ කාලයක් යනකොට. අපි සිහිය දියුණු කරනවා නම් විතරක් අපිට තේරෙන්න ගණීවි මේක තුල ඇත්තටම තියෙනවා බරක් කියලා. මට මතකයි පහුගිය දවසක ඔය කමඨාන් සාකච්ඡාවකදී ආපු කාරණාවක් තිබ්බා. ඒ කාලේ මෙනෙහි කරලා තියෙනවා සංස. දැන් තේරෙනවා මේ මෙනෙහි කිරීම ටිකක් බරයි වගේ කියලා. ඒ මෙනෙහි නොකර ඉන්න එක ඊට වඩා පහසුයි කියලා. හැබැයි ඒකේ තේරුමක් නැහැ. ඒ මෙනෙහි කිරීම මුලදී වමනා නුණා කියන එක. ඔයත් වරන් බැලුවොත් එහෙනම් දැන් ගිය පාරද කොහෙද කමඨාන් සාකච්ඡාවේදී මේක එළියට ආවේ. ඒ ඒ ඇත්තේ ඒ අම කියනවා දැන් මේ මෙනෙහි කිරීම කියන එක ටිකක් බරයි වගේ තේරෙනවා සංස. හැබැයි ඕක තේරුනේ නැහැ සිහිය මේකට දාගන්නකම්. සිහිය දැම්මට පස්සේ තමයි ඒකට අර ඒක දිහා තපක්ෂපාතීව නිරීක්ෂණය කරන්නට උනාට පස්සේ තමයි තේරෙන්න ගත්තේ එහෙම මෙනෙහි කරන එක යම් අවස්ථාවකදී ටිකක් බරයි කියන. ඉතින් ඒකේ තේරුම තමයි ඔය උගන්නන ඒ ක්‍රමවල වැරද්දක් නෑ කියන එකයි මම මේ කියන්න හදන්නේ. නැතිනම් මේක මහා ලොකු මේ මේ මොකද්ද කියන්නේ විවාදයක් වෙන්න පුළුවන්. මොකද අද දවසේදී ධර්මයේ ඇත්තම කියනවා නම් හරි විවාද මණ්ඩපයක් වෙලා තියෙනවා මම හරිම බයයි ඉතින් මොකද මේ කතක් අවචර දහමක් ඉතින් ඒක හන්දා ඔය මෙනෙහි කිරීම ගැන මට කියන්න තියෙන්නේ මෙනෙහි කරන එක හොඳයි ඒ මෙනෙහි කරන්න ඕන ප්‍රමාණය තුලදී ඉන් එහාට යන්න ඕන ඒ යන්න ඕන අවස්ථාව යන්න ඕන ප්‍රමාණය අපිටම තීරෙන්න පටන් ඒක ඒක අපිම දැනගන්න ඕන වෙනවා මොකද ආරෂ්ඨාංගික මාර්ගයේ හරි මේ ධර්ම මාර්ගයේ හරි අපිට වඩන්ට කියලා කියන්නේ නිකම්ම නිකන් නෙවෙයි නිකම්ම නිකන් කානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව නෙවෙයි වඩන්ට කියන්නේ විරා මොකද කියන්නේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වසග්ග පරිණාම ඔය කියන ලක්ෂණ එක යන විදිහටයි මේක වඩන්ට ආරෂ්ඨාංගික මාර්ගය පුරුදු කරන්න කියලා කියන්නේ ඔය කියන කාරණා හතර තුලින් යන විදිහටයි. ආන් එහෙම පුරුදු කරනකොට අපිට යම් යම් අවස්ථාවලදී තේරෙවි අතහැරීම කියන දේ කරන්න ඕනේම මොනවද කියලා. එතකොට බාහිර හැටියට අපි අතහරින මේ දේවල් වගේම පසුපාලීනව අපිට තේරෙවි අර ආකල්ප වගේ තියෙන දේවල් පවා අතහරින්න ඕන කියන එක. ඉතින් ඒකෙන් යම් කිසි අදහසක් එන්නත් පුළුවන් ওই දෘෂ්ටි සම්බන්ධයෙන් උනා. ඉතින් කොහොම නමුත් මම කියන්න කැමති එහෙම මෙනෙහි කරන එක වැරද්දක් නෑ. හැබැයි ඒක ස්ථීර හැටියට අල්ලගන්න එක යම්කිසි විදිහකට යම් කිසි විදිහකට අපිව ගැට ගහලා තියෙන ලක්ෂණයකට පත් වෙන්න පුළුවන්. මොකද අපි හිතනවා නම් ඒක කළ යුතුමයි කියලා ඒකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මට උදාහරණයක් කියන්න පුළුවන් මෙන්න මෙහෙම. මම ওই ලංකාවේ එක්තරා භාවනා මධ්‍යස්ථානයක කාලයක් භාවනා කරා ගිහි කාලේ. එහෙදී අපිට උපදෙස් දෙන්නේ ওই කියන කායනපසනාව තුළ අසුබේ විතරක් වඩන්න. ඉතින් අසුබේ කියන්නේ ඒකත් කියන්නේ ඇගේ තියෙන කැලී ටික තමන් ඉස්සර ගොඩ ගහන්න කියනවා. කේස් ගොඩක් ගහන්න කියනවා. ලොම් ගොඩක් ගහන්න කියනවා. නිය ගොඩක් ගහන්න කියනවා. ලක් ගොඩක් ගහන්න කියලා ඕකේ බලන්න කියලා කියනවා මම කොහෙද ඉන්නේ කියලා. ගොඩවල් ගොඩක් ඉතක මම නෑ නේද. ඉතින් ඒක මහත්තයෙක් ඇවිල්ලා හිටියා. එයා මොකද කියන්නේ? එයාට තිබිච්ච ප්‍රශ්නේ තරහ යන එක. තරහ යන්නේ කවුරු ගැනද? එයාගේ නෝනායි දරුවා ගැන. ඉතින් මෙයාටත් කමටහන ඕක හම්බ වුණා. පස්සේ දැන් ඉතින් මෙයා භවනාවට ගිහිල්ලා මට එහා ප්‍රතිවාඩිලා හිටියේ මම මම දැන්ව නිකන් දඟලනවා ඔගේ සත්‍ය. පොඩ්ඩක් බැලුවා මෙහා ඔළුව එහෙට හරවනවා මෙහෙට හරවනවා ඒ වගේ ටිකක් තිබුණා. පස්සේදී එකපාරම ගිහිල්ලා වමන එක. මං ගිහිල්ලා පිටාත ගියා. පස්සේ මට කිව්වා අනේ බුදු මල්ලියේ මට මගේ දරුවාගේ එක කෙස් ගහක්වත් ගලවන්න බැරි වුණායි. ඒකත් මං හරි ආදරේ මගේ දරුවට මට තරහ ගියා. ඉතින් අන්න ඒ වගේ අර අපි මම හිතනවා අපි ඉගෙන ගන්න ඕන ඇත්තටම ඇයි අපි මේ බිහෙත් පාවිච්චි කරන්නේ කියලා. පෙනඩෝල් තියෙන්න පුළුවන් හැමතැනකම. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕනේ ඇයි මම පෙනඩෝල් බොන්නේ මොකටද කියලා. සමහරක් වෙලාවට බඩේ කැක්කුමට පෙනඩෝල් හොඳයි කියලා හිතෙන්න පුළුවන් ඒ වුණාට ඒකට වෙනම බෙහෙතක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අපිම තීරුම් ගත යුතුයි ඒ කියන දේවල් කොයිතරම් කොයිතාක් දුරට භාවිතම් කළ යුතුද නැද්ද කියන කාරණා. එහෙම නැතුව අපි හිතනවා නම් හැමදාම පෙනඩෝල්ම බොන්න කියලා උදේ ඉඳන් රැය වෙනකම්. මං හිතන්නේ ඒක ශරීරයට හොඳ නැහැ. පෙනඩෝල් විතරනේ සීනි කන එකත් හොඳ නැහැ කොච්චර ප්‍රණීත වුණත්. ඉතින් ඒ වගේමයි ඔය කියන කාරණය තුලත් ඉතින් සතිය තුලින් උගන්වන්නේ අපි මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන බවත් මෙනෙහි නොකරනවා නම් මෙනෙහි නොකරන බවත් හිත පිට යනවා නම් හිත පිට යන බවත් හිත පිට යන්නේ නැතිනම් හිත පිට නොයන බවත් හිත තුල කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් තියෙන බවත් හිත තුල කෙලෙස් නැතිනම් ඒ නැති බවත් ඇහෙන් රූප දකිනකොට අපි කෙලෙස් ඇති කර ගන්නවා නම් ඒ කෙලෙස් ඇති කරගත්ත බවත් ඇහෙන් රූප දකින වෙලාවේදී ඇහෙන් රූප දකිනකොට කෙලෙස් ඇති කරගන්නේ නැතිනම් ඒ ඇහෙන් රූප දකිනකොට දැන් කෙලෙස් ඇති කරගන්නේ නැති බවත් කනට ශබ්ද අහනකොට කෙලෙස් ඇති කර ගන්නවා නම් ඒ කෙලෙස් ඇති කර ගන්න බවත් කන ශබ්ද අහනකොට කෙලෙස් ඇති කරගන්නේ නැතිනම් ඒ කෙලෙස් ඇති කරගන්නේ නැති බවත් අන්න ඒ වගේ දිවට රසයත් ඕ වගේමයි කායට ස්පර්ශයත් ඕ වගේමයි අන්න ඒ වගේ මේ සම්පූර්ණ සමස්ත කාරණාව තුල තියෙන මොකක් කරි දෙයක් තියනවාද ඒ තියෙන දේ පෙන්වන එක විතරයි සිහියෙන් කරන්නේ ඒ තියෙන දේ ප්‍රකට කරන එක විතරයි සිහියෙන් කරන්නේ ඉතින් අර මෙනෙහි කිරීම තුල තියෙන අතරම අපි ඒක පුරුදු කරගෙන කරන කිරීමක් වගේ දෙයක් හින්දා ඒතර මේක තුල කිරීමක් තියෙනවා සතිය තුල උගන්වන්නේ අර කෙරෙන දේ දැකීමක් වගේ එකක්. ඉතින් ඒක හන්දා මෙනෙහි කිරීම හොඳයි නරක නෑ. සිහිය ප්‍රධාන කරගෙන කරනවා නම් තමයි ගොඩාක් හොඳ කියලා යෝජනා කරන්න සන්තෝසයි. එහෙම නැති වුණා නම් එහෙම ඔය මොන දේ කළත් අපි පොතක් අරගෙන භාවනාවට යන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඕ වෙන කවුරු හරි ගුරුවරයෙකුගේ මතයක් අරගෙන භාවනාවට යන ස්වභාවයක් තියෙන්න පුළුවන්. එහෙම වුණත් එහෙම අත දීපාව විහෙරත නෙවෙයි පොත දීපාවිහරත වෙලා තියෙනවා. පොත කියන නැත්නම් පුත්තකම් නැත්නම් මොකද කියන්නේ පොත්තකම් කියලා කියනවා. පොතට පුත්ත කියලා කියනවා පොතට. ඉතින් ඒ වගේ පුත්තකම් ඇතට කියනවා. ඉතින් ඒ වගේ අර පොතක් පොත දීපේ කරගෙන නැත්නම් මොකක් හරි දේශනාවක් දීපේ කරගෙන පුහුණුවට යනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අර අත දීපා කියන තැනින් අපිව නික්මෙනවා වගේ අදහසක් නම් මම ඉතින් බොහොම නිහතමානීව කියන්න කැමතියි. ඒකේ තේරුම මෙනෙහි කරන්න එපා කියන එක නම් නෙවෙයි වරදවා තේරුම් ගන්න එපා. ඒකේ තේරුම මෙනෙහි කළ යුතුයි. මෙනෙහි කළ ඕන වෙලාවට විතරක්. ඒ කාණ්ඩ තමයි මම අර මුලින්ම ඔයයන්ට කිව්වේ මොනවා හරි දෙයක් කල්පනා කරන්න තියෙනවනම් වෙන එකක් කරන එක අතර කල්පනා කරන එක නතර කරලා ටිකක් නිදහසේ කල්පනා කරන එක හොඳට කල්පනා කරන්න. හොඳට හිතන්න. ඒකටම අවධානය දීලා සම්පූර්ණ තමන්ගේ මුල් අවධානයම දීලා ඒක මෙනෙහි කරන්න. ඒක හොඳට මෙනෙහි කරන්න. ඔය ඈට රූපේ එන එක ගැන එහෙම හිතන්න ඕන නම් හිතන්න ප්‍රශ්නයක් නැහැ. කන්ට සද්ද ඇහෙන එක ගැන හිතන්න ඕන නම් හිතන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හිතන එක වෙන වෙලාවෙදි සිද්ධ වෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඒ හිත භාවනා කරන වෙලාවදී අපි කරන්නේ ඒක කල්පනා කරන එක නම් එතන තියෙන සතිපට්ඨානය නම් නෙමෙයි. එතන එතන එතකොට තියෙන්නේ අර මෙනෙහි කරන නැත්නම් කල්පනා කරන එකමයි. ඉතින් කල්පනා කරන එක කරන්න වැරද්දක් නැහැ. ඒකේ බාහිර බලපෑම මොකක්වත් කරන එක හොඳයි. ආයෙත් මම කියනවා. ඒ වුණාට අපි දැනගත යුතුයි ඒක තුල අපිට අර කියාපු විවේක නිසිත භාවය, විරාග නිසිත භාවය, නිරෝධ නිසිත භාවය සහ උසග පරිණාමය කියන ඔය කියන නිවන් ලක්ෂණ ටික පහළ වෙනවාද කියලා. ඉතින් එහෙම තේරුම් ගන්න ඇතරම් ප්‍රමාණවත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ ඒ කියන කාරණාවල් කාලයක් තිස්සේ කරන එකයි. ඇත්තටම කිව්වොත් එහෙමක් තියෙනවා. අපි එකපාරක් මෙනෙහි කරලා මේක ගැන හිතන්ට යන්න හොඳ නැහැ. එක දෙයක් ගැන සතිමත් වෙලා ඒක ගැනත් ආය කොහොමද කියන්නේ ඔබ ඉංග්‍රීසියෙන් කියන ජජ්මන්ටල් කියලා. ඒක ඒක ඒක ගැන කොහොමද කියන්නේ සිංහලෙන් මම දන්නේ මොකක්ද කියන්නේ. ඒක විනිශ්චයකට එන්න. ඒක ගැන විනිශ්චයකට එන්න තීරණයකට එන්න හිත හදා ගන්න හොඳ නැහැ. කාලයක් තිස්සේ මේක කරගෙන යන්න. ඇත්තම කතාව මම ආපහු කියනවට ඔය කියන සිහියට ඇවිල්ලා ඔය කියන සිහියට ප්‍රධාන තැන දෙනවා කියන එකට ගිහිල්ලා ඒක ඒ විදිහටම කරගෙන මට අවුරුදු ගාණක් ඉන්න උනා. ඒ විදිහට තමයි අතර උපදේශ සම්බුනේ මහතෙරුන් වහන්සේලාගේ. වෙන ඒවට අනින්න යන්න එපා කියලා. ඒත් එක්ක ලොකු උපදේශයක් වුණා ওই ලැබිච්ච සූත්‍ර කියවන්න හම්බෙච්ච එක. ඒ සූත්‍ර වල විශේෂම ගාවි උපමා කියන සූත්‍රය. ඒකේ කියනවා හම්බෙච්ච දේ පොඩ්ඩයි නම් ඒ පොඩ්ඩ මාස්ටර් වෙනකම් කරන්න. ඒ කියන්නේ අර ඒ ඒ දේවල් හම්බ වුණාට විගහාට ඒව ගැන තීන්දුව తీරණයකට එන්න යන්න එපා. කාලයක් තිස්සේම මෙනෙහි කරන ස්වාමීන් වහන්සේලා උගන්වන්නේ මහා කරුණාව. බොහොම කරුණාකාරකමයි. ඉතින් ඒ කියන දේවල් වල යහපත් භාවයක් තියෙන්න ඕන. ඔයයන්ටම තේරෙවි මෙනෙහි කරලා ඒ මෙනෙහි කිරීම පැත්තකින් තියලා මෙනෙහි නොකර ඒවා තේරුම් ගන්න පුළුවන් තැනකට හිතපත් වෙවි අනිවාර්යයෙන්ම. ඔය කියන නවසීවතකේ පවා. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා කියන්න ඇතරම මොදක්ෂ නැහැ. මොකද මම නවසීවතකේ කරලා තියෙනවා. නමුත් ඒක Tamanටම දැනෙන්න තේරෙන්න පටන් ඉතින් එතකම් ඕක කරගෙන යන්න. සාමාන්‍යයෙන් පොදුවේ ලැබෙන උපදේශය නම් මම ඉවත් වෙනකම් මම අයින් වෙනකම් ඕක කරන්න කියන එක නම් තමයි. මම හිතනවා ඒකට ඒ විදිහට තමයි මට උත්තරයක් දෙන්න වෙන්නේ කියලා මම දන්න තරමින් ඔයත්ෝ සතුටු නම් ඒ උත්තරේ බාර ගන්න ඕන එහෙම නැතිනම් මේක බැහැර කරලා දාන්න ඕන දෙකම එකයි මගේ පැත්තේ. ඉතින් ඒ අදහස ගැන මොනවා හරි යෝජනා තියෙනවා නම් වෙලාව හොඳයි. යෝජනා හෝ චෝදනා සම්මාස සාදු සාදු ඒකනම් සම්පූර්ණම සත්‍ය බව අපි මම අපි අවබෝධ කරනවා <coughs> මැනික් තියනවාද අදහසක් ඒ කියන්නේ මැනික් නෑ නෑ නෑ හොඳට අහගෙන හිටියා මෙච්චර වෙලා Bhante you said about this um, viraga and nirodha can you just uh, explain that a little bit Bhante thank you අපි කියමුකෝ මේවා මෙහෙම එකක් තියෙනවා. ඒක උදාහරණයක් ඇටියට කියනවා නම් අම්මා ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා නම් දැන් ඒ ෆෝන් එකේ පැති හතරක් තියෙනවානේ නිකන් අපි හිතමුකෝ ඒක මෙහෙම හිතවල තිබ්බ. ඒ එකම ෆෝන් එක දකින්න පුළුවන් පැති හතරක් වගේ කියලා කියන්නත් පුළුවන් ඔය විවේක නිසිත විරාග නිසිත නිරෝධ සහ වසක පරිණාම කියන ඒවා. එක පැත්තකට. එක එක ආකාරයකට ගත්තොත් එහෙම නැත්නම් සරල විදිහෙන්ම කිව්වොත්. කොහොම නමුත් අපිට භාවනාවක් හෝ සාමාන්‍ය ජීවිතය කියන්නකෝ මම මෙහෙම කියන්නම්. ඔබතුමිය drive කරලා තියෙනවා නම් drive කරන්න පුළුවන් නේද? ගොඩක්ම තදින්ම ස්ටියරින් wheel එක අල්ලගෙන ගොඩක්ම ලොකු ආයාසයකුත් දරාගෙන වෙන මොනවත් දිහා බලන්නේ නැතුව අඩුමතරම කණ්ණාඩි දිහා චුට්ටක් ඒක බැලුවත් බලන්නේ නිකන් ඈ හරවල බලනවා මිසක් ඔළුව හරවල බලවන්නේ නැතුව ටිකක් අර ලොකු ලොකු කොහොමද කියන්නේ ලොකු ටෙන්ස් එකකින් වගේ. අන්න එහෙම කරන්න පුළුවන් අපිට. උදාහරණයක් මම කියන්නේ. ඒ වගේමයි එහෙම නැතුව සීට් එකේ බොහොම කම්ෆර්ටබල් විදියට වාඩි වෙලා ආද්ද කර 10 10 හැටියට හරි කොහොම හරි ගමන් නැතිවගෙන ඉන්නේ. ඉතින් නිදහසේ ඩ්‍රයිවිං කරන්නත් පුළුවන්, චලනය කරන්නත් පුළුවන්. අන්න එහෙම ලක්ෂණ දෙකක් තියෙනවානේ. අන්න ඒ වගේමයි භාවනාව තුලත් අපිට ওই භාවනාව අපිට විවේකයක් ඇති වෙන විදිහට කරන්නත් පුළුවන්. භාවනාව තුල විරාගය කොහොමද විස්තර කරන්නේ? විරාගය නම් ඇත්තට විරාගයක් හැටියට විදිහට <laughs> කියලා කියන්නේ. සමහරක් විට භාවනාව තුළ තියෙන කාරණා ඇලෙන ඇලෙන ගතියකින් කරන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට දැන් අර පාවෙනවා වගේ අවස්ථාවක් ගත්තොත් එහෙම සමහරක් විට අපි ඒකට මනාප වෙන විදිහට කරන්නත් පුළුවන්. නමුත් මූලිකව ඒකට මනාප වෙන්නත් වෙනවා ඒක. මොකතාවක්. ඒ වුණාට සමස්තයක් හැටියට ගත්තොත් එහෙම භාවනාව තුළ ඒවාගෙන් බැහැර වෙන විදිහට, ඒ වගේම නිදහස් වෙන විදිහට ඒ වගේනොත් අයින් වෙන විදිහට මේ හැම දෙයක්ම අතහරින්න පුළුවන් වෙන විදිහට කරන එකයි වටින්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මට හරියටම ඔකට කියන්න හරි. අපි හිතමුකෝ අපේ ගාව අදහසක් තිබ්බා කියලා ආනාපානේ බලන්න ඕනම වෙන්නේ නාසිකාග්‍රේමයි කියලා. යම් වෙලාවකදී අපේ අපිට අපේ හිතට බැරි නම් නාසිකාග්‍රේ කියන කර්මණු කරගන්න නාසිකාග්‍රේ කියන එක ග්‍රහණය කරගන්න එක එයා තේරුම් ගත්තොත් බරපතල වැඩි කියලා. එයා ගියොත් එහෙම හිත නැත්නම් අපේ සිහිය ඉබේටම වගේ ශරීරයට ගියොත් එහෙම අපේ අපේ අර අදහස තුල අපි ඇලිලා නේද? ඒ අදහස තුල ඇලිලා ඉන්නව හින්දා අර ස්වාභාවික විදිහට ආනාපානේ ගියා වුණාට ශරීරයට අපිට බෑ ඒකට අවසර දෙන්න. මොකද අපේ අපේ හිත තුල රාගයක් තියෙනවා. ඒක නිකන් කාමයට අදාළ රාගයක් නෙවෙයි. නමුත් රාගයක් තියෙනවා. කැමැත්තක් බලාපොරොත්තුවක් තියෙනවා. මේක නාසිකාග්‍රේ තුලම තිබිය යුතුමයි කියන්නේ. නමුත් අපිට පුළුවන් නම් අර විරාග සංඥාව එළියට ඇද ගන්න. ඒ අපි ගාව තියෙන අදහසටත් බැහැර කරගන්න අදහසත් බැහැර කරගන්න පුළුවන් තත්යකට එන්න පුළුවන්. කියන දෙයකට යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ. ඉතින් ඒ වගේමයි Nirodha Nirodha කියන එක මට තේරෙන්නේ නැහැ කොහොමද මම විස්තර කරන්නේ කියලා. කොහොම නමුත් නැවත පැනනගින ස්වභාවය අයින් කරගන්න පුළුවන් නම් මේක නැවත නැවත මට උමනා කරන භාවයෙන් විදහස් වෙන්න පුළුවන් නම් ඒකෙන් බැහැර වෙලා ඒක කරන්න පුළුවන් කමක් තියෙනවනම් අන්න ඒක ඒකට කිට්ටු වේවි නිරෝධය කියන එකට. අවසාන එක තමයි අතහැරීම. කොහොම නමුත් ඔය කියන කාරණාවල් වල ඔහොම කිව්වා වුණාට අපි හිතන්ට නාකයි මේක අර පොතක පාඩම් ටිකක් පුරුදු කරනවා වගේ එහෙම නැත්නම් ව්‍යාපෘතියක් සකස් කරගෙන ඉදිරියට කරගෙන යනවා වගේ අපිට එහෙම කරන්න මූලිකවම අවස්ථාවක් හම්බ වෙවි කියලා. එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඕකේ හැම එකක්ම නොතේරුණා වුණාට තේරෙන එකක් ටිකක් තියෙන්න පුළුවන්. හරියට ආරෂ්ඨාංගික මාර්ගය වගේමයි. ඒක ඇතුලේ තියෙන කාරණා අටම අපිට හරියටම කරන්න තේරෙන්නේ නැති වුණාට තේරෙන කාරණාවක් එකක් ටිකක් තියෙන්න පුළුවන්. ආන් ඒක කරනකොට අනිත් දේවල් ටික සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. අපි යම් කිසි දෙයකට ඇලිලා කරනවා නම් ඒ ඇලින භාවය අපේ අපිට පේන්න පටන් ගනීවි. ඒක ඒකෙන් ඇලෙන්නේ නැතුව මම කරන්න ඕන කියන තැනට හිත ගන්න පුළුවන්. යම් කිසි දෙයක් නැවත නැවත උමනා වෙන විදිහට මම ඒක කරනවා නම් පිටුමුක දැන් පා වෙන අදහස කියන්නකෝ පා වෙනවා වගේ අදහසක් අපිට පා වෙනවා වගේ මොකක් හරි ඒ වගේ සංසිද්ධියකට අපේ භාවනාවපත් උනා නම් යම් අවස්ථාවකදී අපි බලාපොරොත්තු වෙනවා නම් ඒකම නැවත නැවත ඇති කරගන්න ඕනේ කියලා අන්න එතන තියෙන බලාපොරොත්තුවේ ප්‍රශ්නේ තියෙනවා එතකොට නිරෝධය නෙමෙයි යාර රෝධනයක් ඕන වෙලා තියෙන්නේ ආයෙත් ලබා ගැනීමක් ඕන වෙලා තියෙන්නේ. නමුත් එහෙම නැතුව අතහැරීමක් ප්‍රකට කරගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තුල තියෙනවා අර අර වටිනිසග්ගේ වගේ කියන අදහසකට කිට්ටු වෙන ලක්ෂණ. ඒක බැහැර කරන්න පුළුවන් අදහසකට එනවා. එතකොට මේ හැම එකකින්ම කියවෙන්නේ යන්නේ අර අර ඉස්සෙල්ල කිව්වා වගේ ෆෝන් එකේ එක එක පැති ගැන පෙන්නනවා වගේම තමයි. එකම කාරණේ ගැන මේ කියන්නේ. මේ කියන්නේ නිවනට නැමෙන සුළු විදිහ. නිවීමක් ඇති වෙන විදිහට මේ දේවල් කරන්න කියලා. එතකොට ඔය කියන කාරණා හතරෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මට තේරෙන හැටියට සංස්කෘතම සහ ඉගෙන හැටියට වගේ මහතෙරුන් වහන්සේලා කියලා දීලා තියෙන හැටියට ඒකෙන් පෙන්වන්නේ අපි නොනිමෙන පැති කීපයක් තියෙනවා. ওই දේවල් කළා වුණාට ඒ නොනිමෙන්නේ කොහොමද? අවිවේකයෙන් ඊට පස්සේ රාගයෙන් ඊට පස්සේ රෝධණයෙන් නැවත නැවත උමනාකමෙන් සහ විරාග වසක පරිමා ඒක පරිණාමයටපත් කරන්නේ නැති. ඒ කියන්නේ මේක ඒකෙන් ඉවරයක් කරගන්නේ නැති විදියට. ඉතින් ඒ ඒ ඒ ඒ කාරණෙන් නිදහස් නොවන විදියට අපි කටයුතු කරනවා වෙන්න පුළුවන්. එතකොට අපිට කියනවා ඒ දේ දැනගෙන ඒ දේ නිදහස් වෙන විදියට කටයුතු කරගන්න, ඒ දේ නැවත බලාපොරොත්තු නොවන තැනකට හිත ගන්න විදියට මේ කටයුත්ත නැත්නම් මේ පුහුණුව කරගෙන යන්න. ඒකට ලොල් බවක්, මනාපයක්, ඇල්මක්, ආශාවක් ඇති කරගන්න නැති විදියට කරගෙන යන්න. තවත් පැත්තකින් කියනවා නම් කරුණාකරලා විවේකයක් ඇති වෙන විදිහට ওই තියෙන කටයුතු ටික කරන්න කියලා බුදු පියාණන් වහන්සේ අපිට උපදෙස් දෙනවා. ඉතින් ඒකම ඇත්තම කියනවා නම් මම ආයි කියන්න ඕන අර ව්‍යාපෘතියක් කරනවා වගේ ආයෙනම් මම අද කරන්නේ ඔසග පරිණාමය මම අද කරන්නේ නිරෝධය අද කරන්නේ විරාගය අද කරන්නේ විවේකය කියලා හිතන්නම අමාරු වෙන්න පුළුවන් තාම අපි මේකට කෝඩු හිතා මූලිකයි නමුත් කාලයක් පුරුදු කරාට පස්සේ ඔය සාරිපුත්තයන් වහන්සේගේ දේශනා තියෙන සූත්‍රවල බලන්න උන්වහන්සේ කියනවා සමහර දවස් වලට මම විවේකයෙන් පදනම් කරගෙන මෙන්න මේ විදිහට භාවනාව කරගෙන හිටියා. ආ සමාන දවස් මම විරාගය පදනම් කරගෙන බොජ්ජංගේ මෙන්න මේ බොජ්ජංගේ වඩාගෙන හිටියා. අන්න ඒ වගේ උන්වහන්සේ කියනවා. එතකොට මේ තැනට එන්න මම හිතනවා අපි එක්ස්පර්ට් වෙන්න වෙනවා කියලා. ඒක වෙන්න හැටි තමයි මූලිකව ඉඳලම අපි අර ඉගෙන ගන්න පටන් ගන්න කියලා මට පොඩ්ඩක් සදාහන් කරන්න පුළුවන්. ඇත්තටම මගේ දැනුම හැටියට. මම හිතනවා එතන මම කිව්වේ තේරෙන්නේ නැති කියේ. අවසර සම්නන්ස අර මේ උපමාවකින් අර සෝන සම්නන්සෙන් වීණාව ඕකට වීණාව පද කරා නම් සද්ගුරුල් කරා නම් දෙකම නැතුව කිය. උපසන් මතකයි තියෙන්නේ. එහෙම. මතක් කරේ උපමාව. එහෙම එහෙම එහෙම. ඕවා නෙමෙයි වෙන්න පුළුවන්. එහෙම වෙන්න thank you, Bhante. Now, I understood that. So, uh, you said four things. Now, Bhante, you said the, can you, there was the last two were the Viraga and the Nirodha. Then you spoke about Patinisarga. Uh, then in between, what was the other one you said? Uh, Viveka Nishitam. Viveka. Yeah. So like, uh, you know, not like attached, it's like, a, um, you know, giving some rest. Something giving, like giving up, giving up. Is that right? Yeah, giving up. Yeah, something like that. Yes. Thank you, Bante. Thank you. ඉතින් අර භවනාව තුලදී අපි කරගෙන කරගෙන යනකොට මම ඒක අර කමඨාන් වார்த்தාවට මෙච්චරම ලොල් ඇත්තම කතාව කියන්නේ මම ඒකට එච්චරම ලොල් ඒකයි එච්චරම මනාප කැමති ඒකයි මොකද කමඨාන් වார்த்தාවෙන් තමයි එළියට එන්නේ මයි පුතේ ඔක්කොටම කියන්නේ මයි පුතාලා මේ කමඨාන් වார்த்தාවෙන් තමයි එළියට එන්නේ ඕක අපි කරන්නේ විවේක නිශ්චිතවද නැතිවද කියන. මම ඕක අපි කරන්නේ විරාග නිශ්චිතවද නැතිවද කියන. ඕක අපි කරන්නේ ඕක ඇත කරන්නේ නිරෝධ නිශ්චිතවද නැතුවද කියන. ඕක අපි කරන්නේ පොසග්ග පරිණාමය ඇතුවද නැතුවද කියන. කියන අතහැරීම ප්‍රකට වෙන විදිහටද නැති විදිහටද කියන. ඉතින් මෙන්න මේ මේ කාරණා ටික ප්‍රකට කරගන්න එකයි එලීට ඇදලා ගන්න එකයි මගේ නම් ඇත්තටම බලාපොරොත්තු ඔය කමටහන් වර්තාව කියන්නේ. ඉතින් ඒ වුණාට ඔයතෝ ඒ වුණාට නෙවෙයි. ඉතින් ඒ ඒ ඒ ගැන හිතලා ඒක හලතලා ඔයතගේ තියෙන මේ කමඨාන් වර්තා ඒ විදිහට දෙන්න ගැන මම සතුටු වෙනවා. ඉතින් අනිත් අතංගෙනත් බලාපොරොත්තු වෙනවා මම කමඨාන් වර්තාවක් වර්තාවල් එලියට ඒවි කියලා. මොකද එහෙම එන්න එනකොට තමයි ඔයතන්ටම තේරෙන්න ගන්නේ අපි තුල අපි දකින්න නැති ගොඩක් කාරණා තියෙනවා කියලා. පොඩ්ඩක් බලන්න මේක කරලා ඔයතුම තමන්ගේ භාවනාව ගැන ලියලා ඕ ෆෝන් තියෙනවා දැන් හැමෝටම ඔක රෙකෝඩ් කරන්න ෆෝන් එකේ. අද මම භාවනාවට මෙන්න මේ දේ කරේ මේ මේ මේ දේ මේ දේ මේ දේ මේ දේ වුණා කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ භාවනාවට යන්න කලින් ඒක ඒක පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. අවුගීටිගේ මමත් කරපු වැඩක් තිබ්බා මේකෙදි මේ මේ මේ වැඩසටහනදී කරන අර දේශනා ටික තියෙනවා. ඔය සතිපට්ඨානය ගැන කරන දේශනා ටික. ඒ දේශනාවෙන් එකක් අහලම භාවනාවට වඩිනවා. ඇත්තටම බොහොම සාර්ථක වුණා ඒක. මොකද යන්න ඕන ඩිරෙක්ෂන් එකක් ගැන හරි ලස්සනයි ඉතින්. මොකද භාවනාව ගැන කියන එකක් තියෙන. ඒකින්ද දැන් ඒකට ගොඩක් පුරුදු වෙච්ච බවකුත් තියෙනවා. පැත්තකින් කොහොම නමුත් කමඨාන් වார்த்தාව බලන්න. එහෙම නැත්නම් ආපසු විපරම නැත්නම් පසු විපරම කරන්න බලන්න. ගොඩක් අතු කියන කතාවක් තමයි වයසට යෝගේ යනකොට වැඩි හිටි වෙනකොට දේවල් අමතක වෙනවා කියන එක. ඔකට තියෙන ලේසිම සරලම එකම හොඳම වගේම හොඳම උඩර වැටිය තමයි ඔය කියන කියන විදිහට කරන මෙනෙහි කිරීම. ඉතින් අපි මෙනෙහි කිරීම කරන්න පටන් ගනිමු භවනාවත් එක්ක ඒක අපේ ජීවිතයට කොහොමද කියන්නේ සම්මා ඥාන ඇති කරන කාරණාවක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඒ හැම එකක්ම සලකලා මම ඉතින් කල්පනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඔයත් සෑම සිළු දෙනාටමත් මේ අද දවසේදී කරපු ඒ අනුශාසනාවත් මේ ධර්ම සාකච්ඡාවත් තමන්ගේ භාවනා ගමන තුළ ඉදිරියට යන්න යහපතක් කරගන්න හේතු වෙන්න ඕන කියලා ඒ වගේම අපි කරගත සියලුම කුසලයන් මේ දෙමෝපිය දෙන්නටත් කතා කර වගේම මේ ස්ථාන පූජක සංසිඳ දෙනාටම ඒකෙන්ම මේ ස්ථාන හදන්න උත්සාහවන්ත වෙලා ඒ දේවල් වලට උදව් උපකාර කරපු ඒ සෑම සිළු දෙනාටමත් ඊළඟට සකල ලෝකවාසී සෑම සිළු දෙනාටමත් මේ මේ කොවිඩ් කියන මේ අර්බුදයේ තුලදී මේ අර්බුදයට මැදිහත් වෙලා දුකින් ජීවත් වෙන ඒ සෑම සිළු දෙනාටම වගේම මේකට මුහුණ දීලා ජීවිතෙන් සමුගත්තේ හැත්ව සෑම සිළු දෙනාටම අපි මේ කරගත්ත පින එක හා සමානවම එක හා සමානවම අනුමෝදනා කරමු. ඒ ඒ පින අනුමෝදනා වෙලා එයත් සෑම සිළු දෙනාම දුකක් නැති මාමා නිර්වාණ සංකේ සාක්ෂාත් කරගන්නම මේ පින් සතුට සිටින් අපි සෑම සිළු දෙනාටම අනුමෝදනා කරමු අනුමෝදනා වෙත්වා කියලා සාදු සාදු සාදු සාදු සීල සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං බුද්ධ බුද්ධං නමාමං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු Thank you, Bhante. Good night. තුජ සරණයි බන්. සර්වන් සරණයි කියලාන්ටම. සර්වන් සරණයි. සර්වන් සරණයි.